පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා කායේන කම්මං කාතබ්බං පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා මනසාය කම්මං කාතබ්බන්ති සාදු සාදු සාදු සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත නැවත නැවත නැවත නැවත පිරික්සා බලමින් සම්පූර්ණයෙන්ම අලුත් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන අපි සකස් කරේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජ කතිකාවත යටතේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මේ වෙනකම් කරගෙන ආපු හුඟක් දේවල් පිළිබඳව තම තමන් ඇතුළාන්තයෙන් ඒ ප්‍රත්‍යක්ෂා સિદ્ધ කරනවාද කියන කාරණාව පිළිබඳව ප්‍රායෝගික කාරණා කිහිපයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආරම්භයේදීම වාගේ සඳහන් කරා ප්‍රත්‍යක්ෂාව කියන්නේ මොකක්ද කියලා. දැන් සති 36ක් ගෙවිලා ඉතින් වැඩසටහනේ අවසාන භාගයටත් එළඹෙමින් තියෙනවා මේ වෙනකොට. සතිය 36ක් ගෙවිලා තියෙනවා මේ කාලය තුල සතියකට එක ධර්ම කරුණක් අරගෙන තමයි අපි සාකච්ඡා කරේ සතියකට එක ධර්ම කරුණක් අරගෙන. ඉතින් එහෙම කතා කරපු අපි අපි මේ ධර්ම කරුණු අපේ ජීවිතේට එකතු කරගෙන තියෙන වග බොහෝ දෙනාගේ ප්‍රතිචාර වලින් අපිට දැනුණා සමහර අය දැනුම් දීලා තිබ්බා මට මේ වෙනකන් सिद्ध කරපු සියලු පැවරීම් सिद्ध කරා කියලා. ඒ වෙලාවෙ මෙන්න මේ දේවල් තමයි සාර්ථකුනේ කියලා. නැවත මතක් කිරීමක් කරනවා නම් අපි මොකද සැරෙන් සැරේ සැරෙන් සැරේ අපේ ජීවිතයට ඉබිකම් කරලා බලන්න ඕනේ අපි කොහොමද નિවැරදි වෙලාද කියලා. මොකද පසුගිය කාලීනව සිද්ධ වෙච්ච සිදුවීම් මාලාව ලංකාවේ සිද්ධ වෙච්ච සිදුවීම් මාලාව ගත්තාම අපිට හොඳට තේරුණා කොච්චරනම් ව්‍යසනකාරී තත්වයක් තියෙනවද මේ ජීවිතේ කොච්චර අවදානමක් තියෙනවද කියලා. ඒ අවදානම සහිත ජීවිතේ කොයි මොහොතක විනාශ වේද කියලා කියන්න බෑ. මතක ඇති පසුගිය කාලීනව සිද්ධ වෙච්ච ඒ බෝම ප්‍රහාරات එක්ක සමහර පවුල්වල අම්මා තාත්තා විතරක් ඉතුරු වුණා සමහර දරුවෝ විතරක් ඉතුරු වුණා සමහරට වයෝවෘද්ධ අම්මා විතරක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම නැති වුණා ඉතින් ඒ වගේ බොහෝ තත්ත්වයන් සිද්ධ වෙනකොට අපිට තේරෙනවා හොඳට මේක මේ වතාවේදී පාලනය කරාට සසර ඕන තරම් මෙවැනි සිද්ධි වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා මේ වගේ මහා දුක් වලට සියලු දෙනාගෙන් වෙන්වීම ආදී බොහෝ දුක් වලට පත් වෙන්න සිද්ධ වෙනවා සංසාර ජීවිතේ මේ මෙවැනි தත්වයන් වලට මුහුණ දෙනවා ඉතින් ඒ වගේන් වළකින්න නම් එක වතාවක් වළක්වා ගැනීම නෙවෙයි තියෙන්නේ ඊට වැඩිය බොහෝ වාර ගාණක් අපිට සිද්ධ වෙන්න තියෙන මේ දුක්ඛන්දර වලින් වළකින්න නම් තමන්ගේ සිත තණ්හාවෙන් මුදවා ගන්න ඕනේ. තණ්හාව මුදවා ගන්න වැඩපිළිවෙල නිබඳවම හැම නිමේෂයකම තණ්හාවෙන් හිත මුදව ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්න ඕනේ. ඉතින් මේකේ ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි නිබඳව Taman දිහා හැරිලා බලන එක. මගේ සිතුවිලි දිහා හැරිලා බලන එක මට එන සිතුවිලි වල වගකීම මට නෑ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි හැරිලා බලන්න තියෙන පහසුම ක්‍රමය. කයෙන් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, සහ මනසෙන් කරන දේවල්. මගේ කයෙන් සිද්ධියක් සිද්ධ වෙන්නේ මේ මම ආයසරයක් මේ කාරණාවම ඉස්මතු කරමින් යන්නේ මේක කියනකොට අපි බලාගන්න ඕනේ මම මේ වෙනකොට කොයිතරම් දුරට මේ ක්‍රියාත්මක භාවය ජීවිතයට එකතු කරගෙන තියෙනවද කියලා මේ සත්‍යක්ෂා වැඩසටහනේ වරින් වර වරින් වර වරින් වර මතක් කරලා දෙන කාරණාවක්. හරිද? නැත්නම් අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන නැත්නම් ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ නැත්තම්. ඒකද වරින් වර වරින් වර අපි ක්‍රියා කියලා දෙන කාරණාවක් තමයි ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. අතරම නමත් ඒකයි එහෙම දාගෙන තියෙන්නේ නේද? නැවත නැවත පිරික්සා කර කර පරීක්ෂා කර කර බල බල බල බල බල බල කොහොමද කියලා හොයාගන්න. හොඳයි. එතකොට කොහොමද අපිට මේ පරීක්ෂණය කරගන්න තියෙන්නේ තමන්ගේ පැත්තෙන් નિවැරදි කරගන්න කණ්ණාඩියකින් මූණ බලලා මූණේ ඇද කුද හදා ගන්නවා වගේ මේ තමන්ගේ ක්‍රියාවන් දිහා බලලා ඒවා නැවත නැවත નિවැරදි කරගන්න කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකයි ඒකයි මම කිව්වේ මේක බලද්දී තේරුම් ගන්න ඕන අද මට මොන හරි දෙයක් දැක්කහම සිතුවිලි එනවා. මොන හරි දෙයක් ඇහුනහම සිතුවිලි එනවා. මොන හරි දෙයක් මනසට නැගුණහම සිතුවිලි එනවා. ඒ සිතුවිලි වල ස්වභාවය මට අදාළ නෑ. ඒවා කියන්නේ ඒවා ඒවා මේ මගෙන් අහලා එන සිතුවිලි නෙවෙයි. මට කවුරක්වත් කියලත් නෑ. මගේ නිර්මාණත් නෙවෙයි සිතුවිලි. එහෙනම් මේ උපකරණයේ තියෙන ස්වභාවය අනුව තමයි ඒ උපකරණයට අදාළ සිතුවිලි එන්නේ. අපේ හිත උපකරණයක් නම් ඒකේ තියෙන ස්වභාවය අනුව අපිට නොයේකු සිතුවිලි එනවා. එතකොට ඒ එන සිතුවිලි වල වගකීම මට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක මගේ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් අනුව තමයි ඒ සිතුවිලි ඇති වෙන්නේ. අතීතයේ සිද්ධ වෙච්ච දේවල්, අතීතයේ මම දන්න දේවල්, කරපු දේවල්, කියපු දේවල්, දැනිච්ච දේවල් අනුව තමයි අපිට නොයෙකුත් සිතුවිලි වල හට ගැනීම තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම දැන් බලන්න අපි මොකක් හරි සිද්ධියක් සිද්ධ වෙනකොට එකම සිද්ධියක් සිද්ධ වෙනකොට අපි බොහෝ දෙනා ඉන්න තැන්වල බොහෝ දෙනෙක් ඉන්න තැන දෙන්නෙක් අතර බහින් බස් වීමක් වෙනවා කියලා හිතන්න නැත්නම් මම හැමදාම කියනවා වගේ මේ මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි මට බැනගෙන බැනගෙන යනවා. හදිස්සිය. එතකොට මගේ ඉදිරියේ ඉන්න ඔකොටෝම එකම හැඟීම දෙන්නේ නැහැ. එකම චේතනාව දෙන්නේ නැහැ. එක එක්කෙනාට එක එක්කෙනාට එන්නේ වෙනස් චේතනා. මේ එකම සිද්ධිය දකිද්දී අපි එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස් චේතනා එන්න කාරණාව ඒ එක්කෙනාගේ භාවිතය. එතකොට මගේ කයෙන් වැරදි සිද්ධ වෙන තත්යකට මගේ සිතුවිලි ප්‍රබලව නැగిනවා නම් තමයි මගේ කය වැරදි කරන්නේ. කයෙන් වැරදි සිද්ධ වෙන්නේ සිතුවිල්ල ප්‍රබල වුණොත් විතරයි. වචනයෙන් වැරද්ද සිද්ධ වෙන්නේ සිතුවිල්ල ප්‍රබල වුණොත් විතරයි. සිතෙන් වැරදි සිද්ධ වෙන්නේ ඒ සිතුවිල්ල ප්‍රබල වුණොත් විතරයි. එතකොට අකුසල සිතුවිල්ලක් ප්‍රබල වුණොත් තමයි අපිට ඒවා කරනවා නෙවෙයි කෙරෙන්නේ. ඒක අපි දවස ගානේ නැවත නැවත විමසා බැලිය යුතු දෙයක්. එතකොට අපේ සිත මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. කිසියම් වෙලාවක Tamanට අනර්ථයක් වෙන දෙයක් කෙරෙන්නේ නැති වෙන්න ඕනේ. කොහෙන්ද? කයෙන්, වචනයෙන් සහ සිතෙන්. Tamanට අනර්ථයක් වෙන දෙයක් මේ කෙරේ තියෙන්න ඕනේ. ඊළඟට කයෙන්, වචනයෙන්, සිතෙන් අනුන්ට අනර්ථයක් වෙන දෙයක් නිකරේ තියෙන්න ඕනේ. ඊළඟට කයෙන් වචනයෙන් සිතෙන් දෙදෙනාටම අනර්ථයක් වෙන දේ නොකෙරී තියෙන්න ඕන. නොකෙවි තියෙන්න ඕන කියලා මම කියන්නේ. නොකෙරෙන මට්ටමට එහෙනම් අපි අපේ හිත සකස් කරගන්න ඕනේ. හරිද? ඊළඟට දුක් විපාක ලැබෙන දෙයක් දුක් වැඩි වෙන දෙයක් සහ ලෝභ දේශ මොහ වලට අදාළ වෙන කිසිවක් නෙකෙරෙන தത്വෙට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. නෙකෙරෙන தත්වෙට සකස් කරගත්තොත් අපි කියනවා අපිට ගැටලුවක් නැතුව ඉතුරු පුළුවන්. හරිද? ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. නෙකෙරෙන தත්වෙට අපේ සිත සකස් කරගත්තොත් යම් හේකින්. ඉතින් එහෙනම් අන්න එහෙම වැරදි සිතුවිල්ලක්වත් එන්නේ නැති තත්ත්වෙට සකස් කරගන්න නම් මොකද කරන්න ඕනේ? මේක කරනවාද කියලා ඉතා ප්‍රායෝගිකව බලන්න. මම ඔකට හැමදාම කියන උදාහරණේ ආය ආය කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ අර්ථානේ හැටි එක තමයි. නේද? ආය ආය මතක් කරනවා මතක් කරනවා මතක් කරනවා මේක කරනවාද කියලා. වහින වේලාවක වහලේ තෙමෙනවා. මතක ඇති මම මෙහෙම කියලා තියෙනවා. වහින වේලාවක වහලේ තෙමෙනවා. එතකොට ඒ වහලේ තෙමෙනකොට ඒ වෙලාවේ අපි හදන්න යන්නේ නැහැ. ඒ වෙලාවේ මොකද කරන්නේ? මොකක් හරි බේසමක් හරි තියලා බාල්දියක් හරි තියලා කොහොම හරි බේර ගන්නවා හානි වෙන්නේ නැති වෙන්න. හැබැයි වැස්ස පෑවුවා. දැන් හදන්න ඕනේ නැහැ නේද? දැන් තෙමෙන්නේ නැහැ. නේද? දැන් රැස් බෑම හදෙන්නේ නැහැනේ. එනකොට අපි ආය හදනවා. ඇයි හදන්නේ? ආය රැස්සොත් ආය තෙමෙන හින්දා බව දන්න හින්දා. නේද? ඒ වගේ අපිට මොකක් හරි කර තරහක් ඇති වුණා. ඒ මේ වෙලාවේ තරහ ඇති වෙන ස්වභාවය මගේ හිතේ තිබ්බ හින්දායි. දැන් ඊට පස්සේ තරහ අඩු වුණා. අපි දුක කවුරු හරි මොකක් හරි පරිසවචනයක් කියනකොට මට කිව්වා මට තරහක් ඇති වුණා. දැන් තරහ නැති වුණා. හැබැයි මට දැන් වැඩක් තියෙනවා. නැති වෙච්ච වෙලාවේ තමයි ආය අරගානම වචනයක් කිව්වොත් මට අර විදිහටම තද තරහක් එනවා කියලා මම දැනගෙන තියාගන්න ඕනේ. මොකක් හරි වචනයක් මට කිව්ව කවුරු හරි එතකොට මට යම් කිසි ආකාරයක තරහක් ඇති වුණා. එතකොට ඒ ඒ වගේ වචනයක් අහනොත් මට තරහ යන ගතිය තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මට ඒ තරහ අඩු වෙලා තියෙන්නේ. දැන් මම ප්‍රශ්නයක් නැහැ වගේ ඉඳලා හරියන්නේ නැහැ. හැම වෙලෙම බලන්න ඕනේ ඒ වගේ தත්යකට ආය එවැනි වචනයක් මට අහුනොත් ආය පරණ ගානටම තරහ යනවා. නේද? පරණ ගානටම තරහ යනවා. එහෙමනම් මම ඉන්නේ ගැටලුකාරී තත්වයකද නැද්ද? අන්න ඒ වචනේම ඇහෙනකොට ආය තරහ යන්නේ නැති විදිහට මගේ හිත හදන්න ඕනේ. මගේ හිත අනිවාර්යයෙන්ම මේ වචනේම ඇහෙනකොට තරහ යන්නේ නැති ගානට සකස් කරගන්න ඕනේ. එහෙම වුණොත් ආයේ එවැනි අවස්ථාවක මට තරහ එන්නේ නැති වෙනවා. ඉතින් අන්න එහෙම පිරික්සලා බලලා වැරද්ද වුණාට පස්සේ ආය වැරද්ද ඇති වෙන්නේ නැති වෙන්නේ හිත සකස් කරන්න ඕනේ. මේක අපි හැමදාම කියන දෙයක්. හිත නැවත නැවත නැවත නැවත සකස් කරන වැඩපිළිවෙල මම දිගටම කරගෙන මේක තමයි අපිට අමතක වෙනම දේ. අපේ හිත ওই පණිවිඩය දෙන්නේ නැහැ. දුකටපත් වුණාම බලන්න. හොඳටම දුකටපත් වුණාම මොනවා හරි එකට අපිට මොක අසනීපයක් වෙලා ගොඩක් එකතෙන් වුණා වගේ වුණා කියලා. අන්න එතකොටන් එනවා සිතුවිලි අපේ මට එක සතියක් විවේකීව ඉඳ තිබ්බොත් දන්නවා මං ඊට පස්සේ කරන දේ කියලා එනවා. හැබැයි ඇත්තටම ඒ කියන්නේ සතියක් මේ රෝගේ නැති වුණොත් මම දන්නවා කරන දේ කියලා. විභාගයක් එහෙම කිට්ටු වෙනකොට හොඳට වැඩ කරන් වෙනකොට හිතනවා මම විභාගය ඉවරුනහම මෙන්න මේ වගේ තමයි මේ වගේ තමයි ජීවත් වෙන්නේ කියලා එහෙම හිතනවා. හැබැයි විභාගය වුණාට පස්සේ ඒ විදිහට ජීවත් වෙන්නෙත් නෑ ලීඩේ හොඳුනාට පස්සේ අර වැඩ කරන්නෙත් නෑ පරණ විදිහටම ඉන්නවා. ඒ කියන්නේ යමක් හානියක් වෙනකොට තමයි අපිට තේරෙන්නේ මේ මම දන්නවා මේක කරන්න කරන විදිහ කියලා. නමුත් කලින් දැක්ක මිනිස්සු තමන්ගේ ජීවිතයේ තියෙන අවදානම තමන්ගේ සංසාර ජීවිතේට මේ වෙලාවේ තියෙන අවදානම් தත්ත්වය මොකද අවශ්‍ය කරන කුසලයේ සම්පාදනය කරගත්තේ නැත්නම් තව මොහොතකින් මේ මොහොතේ ඊළඟ මොහොතේදී මට බුද්ධ ශාසනය කල්ප ගානකට අහිමි වෙන්න පුළුවන්. ඇයි? අපිට හොඳටම විශ්වාසද මරණයෙන් පස්සේ මිනිසෙක් වෙලාම උපදිනවා කියලා. එහෙම විශ්වාසයක් තියන්න බෑ. ඒකට අවශ්‍ය කරන කුසලය සම්පාදනය වුණොත් විතරයි. නැත්තම් හාගුල් වල, මීගුල් වල, වේගුල් වල ඉපදුනොත් එහෙම කොහරි. අය කාට මොනවා කියන්නද? අපිට එකපාරටම පූර්ණ නිගමනයක් එයි. නෑ නෑ මට නම් එහෙම වෙන එකක් නෑ. ඔය අනිත් අයට එහෙම වුණාට මට එහෙම වෙන එකක් නෑ කියලා. නමුත් වෙන්න ගියොත් එහෙම මොකුත් කරගන්න හම්බෙන්නේ වෙන එකක් නෑ කියන එක නෙවෙයි නේද වෙන එකක් නෑ නොවේවා කියලා ප්‍රාර්ථනා කිරීම නෙවෙයි එවැනි තත්ත්වයටපත් නොවන තත්ත්වයට මගේ සිත සකස් කරගන්න ඕනේ. අන්න ඒ සකස් කර ගැනීමට අවශ්‍ය කරන සියලු දේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අපිට හොඳටම ලැබිලා තියෙනවද නැද්ද? ඒ අවශ්‍ය කරන සියලු දේ අපිට මේ වෙනකොට උපදේශ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේක තේරුම් අරගෙන අපේ ජීවිතය වැරදෙන වැරදෙන වැරදෙන තැන නැවත නැවත නැවත නැවත නැවත නැවත ආය වරදින්නේ නැති වෙන්න හදන්න ඕන හිත. මොනවාම හෝ තැනක වරදිනවා නම් ආය වැරදෙන්නේ නැති වෙන්න හදන්න ඕන. ඔන්න දැන් වැරදි ටික හම්බුණා අපිට. රාහුලවාද සූත්‍රයේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ ප්‍රත්‍යවේක්ෂාව කරන විදිහ දේශනා කරලා තියෙනවා. අපි ඒක මුලදීම කතා කරා කොහොමද? Tamanට වැරද්දක් වෙන්න බෑ, අනුන්ට වැරද්දක් වෙන්න බෑ. මේ කරන දේවල් වලින් දෙදෙනාටම වැරද්දක් වෙන්න බෑ. දුක් විපාක ලැබෙන්න බෑ. දුක් වැඩි වෙන්න බෑ සහ ලෝභ දේශ මොහ වෙන්න බෑ. අන්න ඒවා සිද්ධ වෙන වුණා නම් යම් තැනකදී ආය නැවත නොවන විදිහට හිත සකස් කර කර හිත සකස් කර කර හිත සකස් කර කර ඉස්සරහට යන ගමන තමයි ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. ඉතින් ඒක තමයි දැන් 36ක් සති 36ක් තිස්සේ කරගෙන ආවා මං හිතන්නේ. එතන ඒකුත් මාර්ගකාවස්තේ කරගෙන ආවා. එතකොට අපි ප්‍රත්‍යක්ෂාව මේනකොට සමාජ කතිකාවතක් බවට මගේ පැත්තෙන් නම් මං හුඟක් දුරටපත් කරලා තියෙනවා. දැන් ප්‍රත්‍යක්ෂාව කියන වචනේ දන්නවා කියනකොට හුඟක් අය දන්නවා. නමුත් හැබැයි Tamange පැත්තෙනුත් නොදන්න බොහෝ දෙනෙක් අතරට අපි මේක කියලා දීලා යනවා ඔයාලා දන්නවද හිත හදන්න ඕනේ හිත සකස් කරන්න ඕනේ වැරදි වැඩක් වුණාට පස්සේ ආයෙ කරන්නේ නැහැ කියලා ගන්න අදිෂ්ඨානය විතරක් නෙවෙයි හුඟක් අය කරන්නේ වැරදි වැඩක් වුණාට පස්සේ ආයෙ නම් මම මේ වැරද්ද කරන්නේ නැහැ ආයෙ නම් මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ලොකු අදිෂ්ඨානයක් ගන්නවා හැබැයි ආයෙ කරනවා ආයෙ කරනවා ආයෙ කරනවා ඉතින් ආයෙ කෙරෙන්නේ නැති තත්යකට කොහොම හරි තමන්ගේ හිත සකස් කරගන්න ඕනේ ආයතරයක් කෙරෙන්නේ නැති තත්යකට. අන්න ඒ සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ ධර්මය. ඒකට මට මගේ හිත හදන්න මම ලෑස්ති කරගන්නකොට දැන් මට තේරෙනවා. මට වැරදි සිදුවෙද්දී දැන් මට ධර්මය අහුනට පස්සේ තේරෙනවා මේක වැරදි වැඩක්. උදාහරණයක් කිව්වොත් එහෙනම් පරුස වචන හමු වේ පරුස වචන නොකිය යුතුයි. අනිත් අය පරුස වචන කියනකොට අපිට පරුස වචන කියන්න ඕන කියලා එකක් නැහැ. නේද අපි මොනම තත්වයක් ඇත්තේ ඒවක්වත් පරිශ නොවි සිටිය යුතුයි කියලා අපි මතක් කරලා තියෙන හැමදාම ධර්මයේ තුල තියෙන දේ. එතකොට නමුත් මම හොඳට දන්නවා මට තරහ ගියාම මොනවා කියවුණත් දන්නේ නැහැ. ඔන්නෝක දන්නවා ගොඩක් කට්ටිය තරහ ගියාම මොනවා කියවනවද දන්නේ නැහැ කියලා හොඳටම දන්නවා. එතකොට ඒක දැනගත්ත අය මොකද කරන්න ඕන? අන්න අරක ප්‍රායෝගිකව මේ යෙදීමට ලක් කරන්න ඕන. මොකද්ද ප්‍රායෝගික යෙදීමට ලක් කරන්නේ? හා තරහ ගිය වෙලාවට මොනවා කියවෙනවද කියලා මම දන්නේ නැහැ. එහෙනම් තරහ ගිය වෙලාවට සිහියෙන් ඉන්න පුළුවන් විදිහට මගේ හිත හදාගෙන තියාගන්න ඕනේ. නැත්තම් මේ වෙලාවේ හොඳට මං ඉන්නවා. තරහ ගියපමට මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ වෙලාවේ මං හොඳට ඉන්නවා. තරහ ගියොත් මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් තරහ ගිය වෙලාවට සිහියෙන් ඉන්න විදිහට මගේ හිත සකස් කරන්න ඕන. තරහ යන්නේ නැති විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ. නේද? මොකද තරහ ගිය වෙලාවට සිහියෙන් ඉන්න ඉන්න විදිහට හිත සකස් කරනවා කියන එක ප්‍රායෝගිකද? නැහැ. ඇයි? නේද? ඇයි ඒ ප්‍රායෝගික නැත්තේ? හැම අකුසලයක් එක්කම එන චෛතසික ධර්මයක් තමයි මෝහය කියලා කියන්නේ. මෝහය අහිරිකය අනුතප්පේ උද්දච්චය කියලා කියන්නේ හැම අකුසලයක් එක්කම එන තත්වයක් ඒ අකුසලේ එන්නෙම අපේ හිත ලෙඩ කරගෙන. තරහ කියන එක එන්නේ අපේ හිත අසනීප තත්වයකට පත් කරගෙන. යන්නේ තරහ ආපු ගමන් Tamanට ඇත්ත తත්වය වෙනවා. ඉතින් අන්න ඒ වගේ අපි ඒක බලලා සකස් කරගන්න ඕන අනිවාර්යයෙන්ම මං නැවත වාරයක් මේ වැරදි කරන්නේ නැති විදිහට මේ කරන්නේ නැති විදිහට මේ හිත සකස් කරන්න මේක කොයිලාවකත් ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨාණයෙන් විතරක් යමක් කරන්න බෑ ඒක හොඳට මතක තියාගන්න ප්‍රාර්ථනාව නම් ගොඩක්ම දුර්වලයි නේද මෙහෙම හිතන්න බලන්න මට තරහා තරහා කවදාකවත් ආයෙන්න එපා මට කවදාකවත් එන්න එපා කියලා අපි යන්නේ එහෙම නිකන් පැත්තකට වෙලා ප්‍රාර්ථනා කරනවා කියන එකේදී මේ නේද එතන ඒක සිද්ධ වෙන දෙයක්ද එහෙම කරා කියලා නැහැ ඊට වැඩිය හොඳ අදිෂ්ඨානයක් මම කොහොම හරි මගේ තරහ නැති කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ගන්න එක හොඳයි හැබැයි අදිෂ්ඨානය විතර කොක්කම කරන්න බෑ ඒ අදිෂ්ඨානයකට අදිෂ්ඨාන කරපු දේ ක්‍රියාත්මක වෙන විදිහට තමන්ගේ හිත සකස් කරන්න ඕන අදිෂ්ඨාන කරපු දේ ක්‍රියාත්මක වෙන විදිහට තමන්ගේ හිත සකස් කරගන්න ඕනේ අන්නේ සකස් කරගත්තේ නැත්නම් අපිට කවදාකවත් පුළුවන්කම නැහැ. පුළුවන්කමක් නැහැ ජීවිතේ සංසුන්භාවයට පත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් අවස්ථා තුන් ආකාරයක කාලත්‍රයෙන් මේක විමසන්න ඕන කියලා දේශනා කරලා තියෙන්නේ. මොනවද? කයෙන් කෙරෙන වැරදි, වචනයෙන් කෙරෙන වැරදි සහ සිතෙන් කෙරෙන වැරදි. ඔන්න එතකොට තුනක් තියෙනවා කය, සිත, කය, වචනය කියලා. ඒක අතීත වර්තමාන අනාගත කියලා තුන් පැත්තටම දාලා බලන්න ඕනේ. ඒ කොයි විදිහට දාලා බලන්නේ තමන්ගේ වැරද්දක් වෙන්නේ නැති වෙන්න අනුන්ගේ වැරද්දක් වෙන්නේ නැති වෙන්න දෙදෙනාගේ දෙදෙනාටම වැරද්දක් අනර්ථයක් වෙන්නේ නැති වෙන්න දුක් වැඩි වෙන්නේ නැති වෙන්න දුක් විපාක වැඩි ඇති වෙන්නේ නැති වෙන්න සහ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැති වෙන විදිහට අපි හැම වෙලෙම අපේ සිතුවිලි පාලනය කරගන්න ඕන සිතුවිලි නවත්ත ගන්න ඕන එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපේ ජීවිතය බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච තැනට ගන්න. එතකොට දැන් අපි බලමු මේක මේ වර්තමානයේ නම් මට හිතලා ඒක නවත්ත ගන්න පුළුවන් දැන් එනකොට ওই විදිහට මගේ මනස සකස් කරන්න ඕන වර්තමානයේ මට පණිවිඩය එන විදිහට යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න ඕන මේ මේ මේ වැරදි වැඩේ නම් කරන්න බෑ කරන්න බෑ කියලා පණිවිඩය එන විදිහට කොහොමද යෝනිසෝ මනසිකාරය සකස් කරගන්නේ වැරදි වැඩේ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ ආදීනව සහ ආනිසංස හරිද වැරදි වැඩෙන් වැළකීමේ ආනිසංසත් වැරදි වැඩේ කිරීමෙන් ලැබෙන ආදීනවත්. පරුස වචන කීමෙන් මට ලැබෙන ආදීනව මට දී ලැබෙන විපාක. ප්‍රාණඝාතයෙන් මට ලැබෙන විපාක. අදත්තාදානෙන් ලැබෙන විපාක. ඊළඟට මේකෙන් ලැබෙන මේක වළක්වා ගැනීමෙන් ලැබෙන ආනිසංශ. ඇයි කියන්නේ මෙහෙම කරපුවාම මොකද වෙන්නේ? මම අහනවා මේ ඇත්තන්ගෙන් අපි නිකන් සාමාන්‍යයෙන් බලමු අපි ධර්ම ශ්‍රවණය කරන අය කල්පනා කරන්න අපි දුක් ප්‍රාර්ථනා කරනවාද අනේ මට කායික දුක් ලැබේවා අනේ මගේ අනේ මට මානසික දුක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවද නෑ කවදාකවත් අපි දුක් ප්‍රාර්ථනා කරන්නේ නෑ හොඳට තේරුම් ගන්න මෙතන අද දවසේ අපි වටිනා දෙයක් කතා කරන්න මෙන්න මේ ගැනයි මේ මෙනෙහි කිරීම ගැන මේකෙන් කොහොමද හැදෙන්නේ කියලා හිතලා එතකොට දුක් ප්‍රාර්ථනා කරන්නේ අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ මොනවාද? සතුට ප්‍රාර්ථනා කරනවා. නේද? සෝමනස්සේ සතුටෙන් ඉන්න සෝමනස්යෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අපේ හැටි. නේද? අපේ හිතේ කාගේ හැටිද? හිත ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලෙම සතුට තියෙන තැනට හිත රිංගා යන්න උත්සාහ කරනවා. හැම නිමේෂයකම සතුට තියෙන තැනට හිත යන්න උත්සාහයක් ගන්නවා. හරි? එතකොට මම කරන වැරදි වැඩේ ගැන මම නිවැරදි මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. හරි? මොනවද ආනිසංස ආදීනව කියන්නේ ඒකයි. යම් සැපයක් අනාගතයේදී ලැබෙනවා නම් ඒක ආනිසංසයක්ද නැද්ද? යම් දුකක් ලැබෙනවා නම් ඒක ආදීනවයක්ද නැද්ද? හරි. වැරදි කරපු කෙනාට ඒ වැරදි වල විපාක වශයෙන් ඒ වැරද්ද කරපු ගමන් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය නිසා බොහෝ විට සන්තෝෂයක් ඇති වෙනවා. ඇත්ත කතා කරොත් එහෙම තමයි. නේද? හොරකම් කරන කෙනෙකුට හොර වස්තුවක් දැකලා ඒක අරගත්තට පස්සේ මම මේක කාගේ තැහැවහලා ගත්තන්නේ දැන් මට මේක භුක්ති විඳින්න පුළුවන් කියලා සන්තෝෂය ඇති වෙනවා. හැබැයි පසුව ඇති වෙන්නේ මොකද්ද? තද බල පශ්චාත්තාපය. කාමයේ වර්ධවය හැසිරෙන කෙනෙකුටත් එහෙමයි. එයාට ඒකට සූදානම් වෙන වෙලාවේ ඉඳලම යම්කිසි ආකාරයක සූදානමක් තිබිලා පසුව එයින් සතුටක් වින්දද හැබැයි අවසානයේ දීර්ඝ කාලීන සමහර මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන මානසික තත්ත්වයන් ඇති වෙනවද නැද්ද නේද ඒ කියන්නේ වැරද්දක් කරපුවාම කොයි වගේද දේශනාවේ තියෙන විතක්ක සංඨාන සූත්‍රය එහෙම තියෙන වැරද්දක් කරපුවාම කොහොමද ඒක ආදීනව මෙනෙහි කරන්න කියලා මලමිනියක් කරෙල්ල ගත්තා වගේ හරිද බලුකුණක් කරේල ගත්තා වගේ කියලා. අපේ කරේ බලුකුණක් නැත්තම් මැරිච්ච මිනිහෙක්ව කරේ මෙහෙම එල්ලගෙන යන්න උනොත් නේද කොච්චර බරද නේද කොච්චර ගඳද කොච්චර භයානකද නේද කොච්චරනම් ඒක අනර්ථකාරීද තේරුම නැත්නම් ඒ වගේ අතීතය වරද්දගත්තොත් මට මේ වර්තමානයේ වරද්දගත්තොත් මොකක්ද වෙන්නේ අර වගේ ලොකු දුක් විඳින්න වෙනවා කියලා මෙනෙහි කරනවා. හැබැයි මේ වර්තමානයේ මම නිවැරදිව වැඩ කරොත් මට මෙන්න මේ වගේ සාන්ත ස්වභාවයෙන් ඉන්න පුළුවන්. ඊටාම සුවදායක ජීවිතේ ඉන්න පුළුවන් කියලා මෙනෙහි කරනවා. අපි සීල විසුද්ධිය ගැන එහෙම කතා කරා. නේද කතා කරලා තියෙනවා. එතකොට ඒ සුවදායක තත්ත්වෙන් ඉන්න පුළුවන් කියලා. දැන් මගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ කරන ක්‍රියාව. දැන් අපි හිතමුකෝ මෙතන මම ප්‍රාණඝාතයක් කරනවා. අනාගතේ මට බොහෝ වාර ගාණක් ප්‍රාණඝාත කියන්නේ ආයුෂ අඩු වෙලා අඩුවෙන් මැරිලා යන්න සිද්ධ වෙනවා බොහෝ දුක් සහිත මරණ ලැබෙනවා උපදිනකොට අතපය හානි වෙලා උපදිනවා මේ වගේ භයානක දේවල් වගේක් තියෙනවා එහෙම නැති කෙනෙකුට බොහෝම හොඳ මානසික තත්ත්වයක් සහ හොඳ ජීවිතයක් අනාගතයේදී ලැබෙනවා දැන් මේ එකම ප්‍රාණඝාතයේ හින්දා ඉදිරියේදී විය හැකිව තියෙන අනර්ථය සහ මේ ප්‍රාණඝාතය හෝ නැත්නම් මේ කරපු වැරද්ද හින්දා Tamanට ලැබෙන ලාභය කියලා දෙකක් තියෙනවානේ නේද? ඒ දෙක මෙනෙහි කරපුවාම ලැබෙන විපාක ගත්තොත් ඒවා බොහෝම ප්‍රබලයි බොහෝම වැඩි අනිවාර්යයි. නේද? අනිවාර්යයෙන් මේ විපාක ලැබෙනවා. ඒවා මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මට හොඳට තේරෙනවා මේ සිද්ධිය තුල තියෙන්නේ අනාගත දුක් ගොඩක ආරම්භයක්. නේද? අනාගත දුක්ගොඩක ආරම්භයක්. ඉතින් අපාය බය පච්ච වෙකනතාව, ඒ වගේ දේවල් තියෙනෙත් ඒකට. මේ ක්‍රියාව සිද්ධ වුණොත් එහෙම මහා දුක්ගොඩක් මට විඳින්න වෙනවා. එතකොට මේ ක්‍රියාව හමුවේ මට අරමුණු උනේ කලින් අරමුණු උනේ කෙනෙකුට ආසන්න සතුට. සීලයක් කැඩීමෙන් අපිට අරමුණු වෙන්නේ ආසන්න සතුටයි. නමුත් පසුව ලැබෙන විපාකය අරමුණු උනේ නැති හින්දා මම බය නැතුවේ සීලය කඩනවා. අපි ළඟ උදාහරණයක් ගමු. මදුරුවෙක් මරන්න ඕන කියලා හිතිලා දැන් කනවටේ කැරකෙනකොට එයා ඉන්නේ සැපෙන්ද දුකෙන්ද? අපි ඉන්නේ සනීපෙන්ද කනවටේ මදුරුවෙක් කැරකෙනකොට? නෑ ඉන්නේ කොහොමද? දුකෙන් ඉන්නේ නේද? එතකොට මේ සතා මරලා දාපුවාම මට සැනසීමක් තියනවද නැද්ද? මරපු ගමන් සතුටක් තියනවද නැද්ද? ඒක පාටම දැන් මේ කනවටේ කරගෙන මදුරුවා මෙහෙම කළා මැරුවොත් එන ආයන්තම් මරාගත්තා කියලා සතුටක් තියෙනවා. හැබැයි පස්සේ තියෙන්නේ ලොකු දුකක්. මදුරුවා කන වටේ කැරගෙනකොට අපිට අරමුණු වෙන්නේ මේ ආසන්නයේ මරපුවාම මට සතුට වෙන්න පුළුවන් කියලා. හොර වස්තුවක් දැක්කහම මට අරමුණු වෙන්නේ මේක හොරකම් කරගත්තොත් මට සතුට වෙන්න පුළුවන් කියන තැන තමයි මගේ මනසට අරමුණු වෙන්නේ. හැබැයි ඊට පස්සේ මට සතෙක් මැරුවට පස්සේ මේ ජීවිතේ ලැබෙන විපාක ධර්මයේ තුල තියෙනවා. හොරකම් කරාට පස්සේ ලැබෙන විපාක තියෙනවා. කාමේ වර්ධය හැසිරුනහම ලැබෙන විපාක තියෙනවා. මෙන්න මේ විපාක අරමුණු වුණොත් ඒ කියන්නේ මේ වැඩේ කරොත් මට ඉදිරියේදී ලැබෙන්නේ මොනවද? දුක් කියලා දැනගන්නවා. මේ විපාක අරමුණු වුණොත් මට ඉදිරියේදී ලැබෙන්නේ දුක් කියලා දැනගන්නවා. එතකොට අන්න ඒ දුක් අරමුණු වුණොත් අපි කවදාකවත් කරයිද මම එක ඇහුවේ දුක් ප්‍රාර්ථනා කරනවද? නෑ. දුක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එහෙනම් දුක් අරමුණු වෙනවා කියලා කියන්නේ මොකක්ද? දුක් අරමුණු වෙනවා කියලා කියන්නේ අපි ඒ වැරදි වැඩේ කරන්නේ නැහැ. එහෙනම් වැරදි වැඩේ කෙරෙන්නේ නැති වෙන්න නම් ඒ වැරදි වැඩේ කෙරුණාට පස්සේ ඇති වෙන දුක් අපිට අරමුණු වෙන්න ඕනද නැද්ද? නේද? වැරදි වැඩේ කෙරුණාට පස්සේ තියෙන දුක් ටික අරමුණු වෙන්න ඕනේ. වැරදි වැඩේ කෙරුණාට පස්සේ තියෙන දුක් අරමුණු වුණොත් එහෙම අපිට හැම වෙලේම අර වැරදි වැඩේ අපේ හිත කරන්නේ නැහැ. ඇයි දුක් ප්‍රාර්ථනා කරන්නේ නැතිනම් දුක් කියලා එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? වැරදි වැඩ හැමෝම අපිට ඒක අරමුණු වෙන්නේ නෑ එහෙනම් මොකද කරන්න හොඳට ආදීනව ආනිසංස ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මෙහෙ කරන්න ඕන මෙන්න මේ වැඩේ කරනොත් මට ලැබෙන ආනිසංස මෙච්චරයි මට ලැබෙන ආදීනව මෙච්චරයි ඒ කියන්නේ මට ලැබෙන දඬුවම් මට විඳින්න අනාගතේ විඳින්න වෙන දේවල් ඒ ඔක්කොම ගත්තොත් ඒවා ආදීනව හොඳට හොඳට හොඳට මේ වැරදි වැඩ කරපුවාම ඒ ඔක්කොම ධර්මයේ තියෙනවා ප්‍රාණඝාතය ආදීනව අදත් අදානය ආදීනව මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස අදත් අදානයෙන් වැළකීමේ ආනිසංස ඊළඟට ඒකත් එක්ක ගත්තොත් මේ භාවනා කිරීමේ තියෙන ආනිසංස භාවනා නොකිරීමේ තියෙන ආදීනව හරිද ඒ වගේ දේවල් ඔක්කොම අපි හොයාගත්තට පස්සේ ඒවයේ ආදීනව සහ ආනිසංස හොද්දට මෙනෙහි කරන්න ඕන හරිද ඒවා කරපුවාම ඇති වෙන දුක් පිළිබඳව හොද්දට මෙනෙහි කරන්න ඕන එහෙම හොඳට මෙනෙහි කරාට පස්සේ ඒ සිද්ධිය මං සිද්ධ කරන්න ගියොත් මට මතක් වෙන්නේ මොකද්ද ආදීනව ආනිසංස චුට්ටයි ආදීනව ගොඩායි මං එතකොට මට දුක අරමුණු වෙනවා කවදාකවත් මං එතකොට දුක් ප්‍රාර්ථනා කරන්නේ නැති හින්දා වැරද්ද වෙන්නේ නැති තත්යකට හිත සකස් වෙනවා වැරද්ද කරන්නේ නෙවෙයි කෙරෙන්නේ නැති තත්යකටපත් කරගන්න ඕන කියලා මං හැමදාම මතක් කරනවා එහෙනම් වැරද්ද කෙරෙන්නේ නැති තත්යකට මගේ හිතපත් වෙනවා එතකොට ඔන්න බලන්න වර්තමානයේ වැරද්දක් කෙරෙන්නේ නැති තත්යකට මගේ හිතපත් කරගන්න ඕනේ අනාගතයේ වැරද්දක් කෙරෙන්නේ නැති තත්ත්වෙට මගේ හිත පත් කරගන්න ඕනේ. අන්න ඒකටයි මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් හරහා ඇත්තම ඒකට කියන ප්‍රත්‍යවේක්ෂාව කියලා. තමන්ගේ වර්තමානයේ දිහා බලලා නැත්නම් වර්තමාන කාය වාග් මනෝ කර්මයන් දිහා බලලා ඒවා තමන්ට අර්ථයක් නම් අනුන්ට තමන්ට අනර්ථයක් නම් අනුන්ට අනර්ථයක් නම් දෙදෙනාටම අනර්ථයක් නම් දුක් විපාක ලැබෙන දෙයක් නම් දුක් වැඩි වෙන දෙයක් නම් අකුසලයක් නම් බැහැර කරන්න ඕනේ. බැහැර කෙරෙන්න නම් ඒවා කරපුවාම ඇති වෙන ආදීනව හොඳින් හොඳින් හොඳින් මෙනෙහි කරලා ඉතින් කරලා බලන්න ඕන ප්‍රායෝගිකව කරලා බලන්න මොනවා හරි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. හරි. අඩුම ගානේ අපි ඔය ඔය පන්සිල් පද පහ ගැන කතා කර කර දැන් ගොඩක් කතා කරානේ අපි හිතන්නකො ටෙලිෆෝන් එකකට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා කවුරු හරි. ටෙලිෆෝන් එකකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ඒ ඇබ්බැහි නවත්තන්න මොකද කරන්න ඕනේ එහෙනම්? මේකෙන් මට ලැබෙන අනර්ථය හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට මේක නිසාවෙන් මට අහිමි වෙන දේවල් මොනවද කියලා අනර්ථය කියන්නේ ඒකනේ. අහිමි වෙන දේවල් මොනවා? තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් ඉගෙන ගන්න බොහෝ කාරණා කරන්න පුළුවන්කම තියෙන தත්වයක් තියෙන අපි සමහර කිසිම වැදගත්මක නැති දේවල් හිස් වචන ආදී විතරන්නේ ටෙලිෆෝන් වලට පවා හිර වෙලා ඒකම ඒකම කර කර ඉන්නවා කියලා නිබඳව මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ මොකද්ද? අදින් පස්සේ මම ආයෙනම් ආයෙනම් මේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ කියලා තීරණ ගන්න හොඟක් අය. තීරණ ගන්න මොකද ගන්නේ? නැත්නම් මං අහවල් අහවල් අහවල් දේවල් මං ආයේ ඒ දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ඔය ඒ වගේ තීරණ ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ටික දවසයි දවසයි දෙකයි තුනයි ආයෙම පරණ විදිහටත් වැඩි ඉන්නවා. පරණ විදිහටත් වැඩි නරක විදිහට කටයුතු කරනවා. ඉතින් ඒ ඔක්කොටම හේතුව තමයි අපේ අපේ හිතට වැරදි නෙකරෙන தත්ත්වයට පත් කර ගැනීම සඳහා ආදීනව ආනිසංස මෙනෙහි කරන්නේ මූලික වශයෙන් ආදීනව ආනිසංස මෙනෙහි කරපු කෙනෙකුට පින්නත් නේ තමන්ගේ හිතේ තියෙන අර ගැඹුරු වැරදි වෙන ස්වභාවයන් අයින් වෙලා යනවා. ඊළඟට සීලය රැකෙන මට්ටමට එනවා. ඉතින් හැමදාම ඕක මෙනෙහි කර කර ඉන්න වෙන්නේ නැහැ. එවැනි ඒකාග්‍රතාවයකට හොඳට හිත හැදුනට පස්සේ ඒ තනත්තා මේ ලෝකය අවබෝධ කරගන්න සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. මොකද අපි දන්නවා සිහිය නුවණ වීරය ආදී ගුණාංග විතරක් නෙවෙයි පස්සද්ධිය ප්‍රීතිය මේ වගේ හිතේ ඇතිවිය යුතු ගුණාංග ධර්මාවබෝධය සඳහා තියෙනවා. ඒවට කියන එක පැත්තකින් බොජ්ජංගය කියලා කියනවා. බොජ්ජංග කියලා කියනවා. එක පැත්තකින් තවත් නොයෙකුත් ආකාරයේ වර්ගීකරණ ධර්මය තුල තියෙනවා. එතකොට මේ දේවල් මගේ තුල නැති නිසා වෙනුයි මේක වෙන්නේ කියලා තමන් හරියට තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ ඔන්න එයාට ඒක හදාගන්න පුළුවන්කම හොඳටම තියෙනවා ධර්මය තුලම තියෙනවා හදාගන්න විදිහ. ඉතින් ඒකෙන්ද අපි කරන කාය වාග් මනෝ කර්මයන් වර්තමාන සහ අනාගතේ කරන්න ඉන්න දේවල් පිළිබඳ අපි හැම වෙලේම විමසුවාද කියලා බලන්න ප්‍රත්‍යක්ෂයට තරම් පස්සේ දැන්වත්. මං අනාගතේ මෙන්න මේ දේ හෙට මේ දේ කරන්න ඉන්නවා. අනිද්දා මේ දේ කරන්න ඉන්නවා. ඉන්න අනිද්දා මේ දේ කරන්න ඉන්නවා. ලබන මාසේ මේ දේ කරන්න ඉන්නවා. ඒවත් එක්ක මම නිවැරදි තැනකද ඉන්නේ. ඒවා කරන් ඉන්නේ ඒවා Tamanට අනර්ථයක්ද අනුන්ට අනර්ථයක්ද දෙදෙනාටම අනර්ථයක්ද කියලා බලන්න ඕනේ ඒ විතරක් නෙවෙයි අපේ දරුවන්ටත් මේවා කියලා දෙන්න ඕනේ. හරිද? ඒක මම සමාජයේ කතිකාවතක් විදිහට මේක ගොඩනගන්න ඕනේ කියලා කියන්නේ හැම වෙලේම දරුවන්ට පවා කියලා දෙන්න ඕනේ හැම වෙලේම මොකක්ද? තමන්ගේ කරන වැඩ ගැන බලලා ඔයාට ඉලක්කයට යන්න බැරි නම් ඉලක්කයට යන්න බැරි වාගේ සූදානමක් නැත්නම් දවසකට ඒ සඳහා කැප වෙන වෙලාව මදි නම් මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම සිත සකස් කරන වැඩපිළිවෙලකට යන්න ඕනේ. හිත සකස් කරන වැඩපිළිවෙලට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ. කරන්න හැදුවට කෙරෙන්නේ නැහැ. හිත සකස් කරන්නේ මෙහෙමයි. ආදීනව ආනිසංස හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හිත සකස් කරන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට ගියොත් මට මේ දේවල් ලැබෙනවා. ඉලක්කයට යන්න බැරි වුණොත් මේ දේවල් අහිමි වෙනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. මට ඉලක්කයට යන්න බැරිනොත් මෙන්න මේ දේවල් අහිමි වෙනවා ඉලක්කයට ගියොත් මේ දේවල් ලැබෙනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඉලක්කයට ගියොත් මේ දේවල් ලැබෙනවා කියලා අපි මෙනෙහි කරගත්තට පස්සේ අපේ හිත හැම වෙලේම මොකද කරන්නේ? කොහෙද යන්න හදන්නේ? ඉලක්කයට යන්නයි හදන්නේ. හැම වෙලේම හිත ඉලක්කගත වෙන්න බලනවා. ඒ ඉලක්කය තුල ජයග්‍රහණය කරන්න නිබඳව අපේ හිතේ තද බල වෙහසක් තද බල පෙළඹවීමක් ඇති වෙනවා හිතෙන් ඒ ගැන මෙනෙහි කරලා අතීත අනාගත සහ වර්තමානය සකස් කරගන්න පුළුවන්. දැන් ඊට තව පුංචි ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අතීත ප්‍රත්‍යක්ෂව කියන්නේ මොකද්ද? ඒකෙන් කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා අපි කතා කරලා තියෙනවා. නමුත් දැන් ආයෙ මතක් කරනවා මම ඒ ගැන. අතීතේ දැන් වැරද්ද වෙලා ඉවරයිනේ. නේද? හුඟක් අය කියනවා අතීතේ සම්පූර්ණයෙන් අමතක කරලා දාන්න ඕනේ. අතීතය වල දැමිය යුතු දෙයක් කියලා හුඟක් අය කියනවා. ඒක ඇත්තක්ද? අතීතය අපි මතකයේ තබාගත යුතු දෙයක්ද අතීතය සම්පූර්ණයෙන් වලදාලා අයින් කළ යුතු දෙයක්ද කියලා හිතුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා අතීතය කියන්නේ වලදැමිය යුතු දෙයක් නෙවෙයි අතීතය භාවිතා කරන විදිහේ ප්‍රශ්නකුයි තියෙන්නේ යම් කෙනෙක් අතීතය භාවිතා කරන්නේ තමන්ගේ දුක් වැඩි කර ගැනීම සඳහා නම් අන්න මනෝ කර්ම නේද මම තරහ ගිය එකක් අරගෙන ආයසරයක් ආයසරයක් ආයසරයක් මෙනෙහි කරන්න පටන් ගන්නවා තරහෙන්. මොකද වෙන්නේ? පරණ තරහ එකක් ගන්න. ගොඩාක් පරණ එකක් අරගෙන කිසි තේරුමක් නැති එකක් අරගෙන මොකද කරන්නේ? මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පරණ කියපු වචනයක් කරන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? තරහ අඩු වෙනවද වැඩි වෙනවද? තරහ එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. ඒකත් එක්ක Tamanට අනර්ථයක්ද නැද්ද? නේද? එහෙනම් නැවත නැවත ඒක මෙනෙහි නොකර සිටිය යුතුයි. නේ? එතකොට නැවත නැවත ඒක මෙනෙහි නොකර සිටිය යුතුයි. ඒ එන්න ඒ මෙනෙහි කිරීම නැති කරගෙන වාසය කරන්න ඕනේ. ඒතර අතීතයේ වෙච්ච දේවල් ගත්තාම ඒ අතීතයේ වෙච්ච දේවල් පිළිබඳව අපි නැවත මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර ඉන්න ඕනේ. හැබැයි ඒ අතීතයේ වෙච්ච දේවල් කයෙන් වුණා නම් වචනෙන් වුණා නම් සිතෙන් වුණා නම් දැන් ඒවා වෙලා ඉවරයි. ඒකෙන් නිදහස් වෙන ක්‍රමයක් ඕන දැන්. දැන් වර ඉඳලා පව් වලින් නිදහස් වීමක් නෙවෙයි. මේ හිත සකස් කරගන්න බොහෝම අමාරු වෙච්ච අතීත වැරදි වැරදි තියෙනවා නම් ඒ වැරදිත් එක්ක අපිට නිවැරදි ඒ ඒ වැරද්ද උනේ මගේ දුර්වලතාවය තියෙන හින්දා. ඒක මගේ දුර්වල අවස්ථාවක්. මාව දුර්වල වෙන අවස්ථාවක්. හුඟක් අය දන්නා හොඳටම මට මොනවා වුණත් කරන්න මට තරහ ගියොත් නම් ඉවරයි. අපිත් දන්නවා සමහර අය ගැන තරහ ගියොත් ඉවරයි කියලා. නේද? ඒක මම දැනගත්තා කියලා හිතන්නකෝ. එහෙනම් දැන් ඇයි අතීතේ කොහොමද මම දන්නේ ඒක? අතීතයේදී මට එහෙම වෙලා තියෙනවා. තරහ ගියොත් ඉවරයි ඒ පැත්තම ඉවරයි කියලා මම දන්නවා. හොඳින් ඉන්න වෙලාව මේ දන්නවා. එහෙනම් මෙයා මොකද කරන්න ඕන? අන්න අතීතේ පිරික්සුවා. අතීතේ පිරික්සලා හුඟක් අය කරන්නේ එක එක ක්‍රමයේ ක්‍රමවේද තනියම හදා ගන්නවා. ආයෙන මම මේ කරන්නේ නැහැ කියලා. හුඟක් අය අදිෂ්ඨානයක් ගන්නවා. සමහර අය ප්‍රාර්ථනා කරලා නිකන් ඉන්නවා. සමහර අය දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. නමුත් ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ වෙලාවකට ගන්න අදිෂ්ඨානය. හරිද? ගන්න අදිෂ්ඨානය ක්‍රියාත්මක කරගන්න Tamanට හයිය නැහැ. එන්නේ ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ගේ අතින් වෙච්ච වැරද්දක් තියෙනවා නම් ඒක ඊතා විශ්වාසවන්ත විඤ්ඤූහි පුද්ගලයෙක්. ඒ කියන්නේ නුවණ තියෙන පුද්ගලයෙකුට මේ වැරද්ද වැරද්ද විදිහට තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙන පුද්ගලයෙක් හොයාගෙන අන්න ඒ නුවණ තියෙන පුද්ගලයාට මගේ මේ වැරද්ද වුණා කියලා කියන්න කියලා නිවැරදි අදහසක් ගන්න පුළුවන් කෙනෙක්. හරිද? නැත්තම් දැන් අපි හිතමුකෝ මම මං ගැන හොඳට හිතාගෙන ඉන්න යම් කෙනෙක් මගේ අතින් වැරද්දක් වෙලා. මම ඒ මනුස්සයාට ගිහිල්ලා කෙනෙක් හම්බෙලා එයාට කියන මේ මේ වැරද්ද මගේ අතින් වුණා කියලා. දැන් නින්දා කරන්න පටන් ගන්නේ කවුද? නුවණ නැති මනුස්සයෙකුට කිව්වොත් එහෙම ගිහිල්ලා වැරද්දක් අවංකව එයා ඒක නින්දා කරන්න පටන් ගන්නවා. එහෙනම් නුවණ තියෙන මනුස්සයෙකුට තමන්ගේ වැරද්ද කියලා අන්න ඒ වැරද්දෙන් මං ආය මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ආයති සංවරයේ පිටන්න ඕනේ. ඒ තමයි අතීත වෙච්ච වැරදි සඳහා අපිට කළ යුතු දේ මේ පව් නැති කරගන්න නෙවෙයි නැවත මේක නොවෙන්න. ඇයි මම එහෙම කියන්නේ? අපි තනියම තීරණයක් ගත්තාමද පින්වත්නි එහෙම නැත්තම් තවත් කෙනෙකුට එක්ක තවත් කෙනෙක් ඉදිරියේ පොරොන්දුවක් වුණාමද ඒ වැඩේ කරන්න තියෙන ඉඩකඩ තියෙන්නේ. උදාහරණයක් බලන්න මම අද උදේ මම අද උදේ අහවල් වැඩේ කරනවා කියලා. අපි හිතමුකෝ මාකට් එකට ගිහලා බඩු ගෙන්ඩයන් තියෙනවා කියලා කෙනෙකුට හරිද කෙනෙක් හිතා ගන්නවා ඊරෑ මම හෙට උදේ යනවා මාකට් යනවා කියලා. දැන් උදේ බෑ හිතුනොත් හුඟක් වෙලාවට උදේ බෑ හිතුනොත් යන්නේ නැහැ. හැබැයි අර හිතිච්ච වෙලාවේ කාත් එක්ක හරි කතා කරගන්නවා. මේ අපි හෙට උදේ යනවා අහවල් තැනට බඩු ගන්න අපි දෙන්නම යන්න. අනිවාර්යයෙන් කියලා කතා කරගෙන තියෙනවා. අන්න ඒ කතා කරගත්තා කියන්නේ තව කෙනෙකුට කියලා පොරොන්දු වෙලා තියෙනවා අපි එහෙට එනවා කියලා. අපේ සාමාන්‍ය සම්මුතිය තියෙන දැන් මම කියන්නේ. එහෙම කරාට පස්සේ එන එක නවත්තන්න යන එක නවත්තන්න ඒ දාගත්ත වෙලාවට දාගත්ත ක්‍රමයට ඒක කරන එක නැවැත්වීම අමාරුද නැද්ද? ඇයි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තීරණයක් අරගෙනයි තියෙන. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තීරණයක් ගන්න තියෙන හින්දා ඒක නවත්තන එක අමාරුයි. එතකොට බලන්න එහෙනම් අන්න ඒ වගේ තමයි මම වැරද්දක් කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගත්තාම මම ඔළුව තියෙන මිනිසෙකුට කියනවා මෙන්න මේ වැරද්ද මගේ අතින් වුණා ආයෙ මම කවදාකවත් කරන්නේ නැහැ කියලා. හරිද? එහෙම කිව්වහම එයාත් එක්ක පොරොන්දුවක් වුණා වෙනවා මම. පොරොන්දුවක් වුණාට පස්සේ මට ඒක මගේ අතින් කැඩෙන්න තියෙන වාර ගන්න ගොඩක් අඩුයි. ආයෙ ඒක වෙන්න තියෙන වාර ගන්න අඩුයි මොකද නුවණ තියෙන මිනිසෙකුට මම කියලා තියෙන්නේ. එයාට ඒක කියලා තිබ්බහම එයා එයා කල්යාණ මිත්‍රයෙක් නම් හුඟක් වෙලාවට මොකද කරන්නේ? මෙයා මේ වැරද්ද මට කිව්වා. ඒකද මෙයාට ආය ඒ වැරද්ද එවැනි වැරද්දක් සිද්ධ නොවන විදිහට මඟ පෙන්වීමකුත් කරන කල්යාණ මිත්‍රයෙක් නම් කිව්වේ. සරෙන් සරේ අහලා බලනවා මේක වෙනවද මේක වෙනවද නැවත මේක වෙනවද කියලා අහලා බල බල අහලා බල බල නිරාධි කරනවා. ඒකින්ද එහෙම අපි නුවණ තියෙන මිනිස්සුෙකුට තමන්ගේ අතින් සිද්ධ වෙන දේ කියලා පොරොන්දු වීමට කියනවා ආයත සංවරේ පිළිනවා කියලා. මේක අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන ආරම්භයේදීම කියලා දුන්නා. කවුරු හරි කෙනෙක් මේ වැඩේ මේ වෙනකොට කරගෙන යනවද දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මේ වැඩේ මේ වෙනකොට කරගෙන යනවද කරගෙන යනවා නම් කරගෙන ගිය කෙනා දන්නවා මේකේ තියෙන වටිනාකම. සියලුම ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය පොඩි හරි වැරද්දක් වුණොත් පුංචි ඇවතක් වුණත් හැන්දාවට ඒක වැඩිහිටි හෝ බාල ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ඒක ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රකාශ කරලා ආයත සංවරේ පිළිටන්නට ඕනේ. ඉතින් ඒක තමයි මේ ශාසනයේ තියෙන ක්‍රමවේදයන්. ඒවා අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අවශ්‍ය කරන කඩයිමට අපේ ජීවිතය අරගෙන යන්න. ඒකින්ද අතීත වැරදි සඳහා ප්‍රත්‍යක්ෂාවක් කරනකොට අතීත වැරදි සඳහා ආයත සංවරයේ පිහිටීමක් කරන්න ඕන. ඇත්තටම අහලා බලන්න හිතෙන් මට එහෙම අදහසක් එහෙම තියනවද කියලා. මේ බුදුහාමුදුර දේශනා කරපු දේ ක්‍රියාත්මක කරන්න අදහසක් තියනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. තමන්ගේ හිතෙන් අහලා බලන්න වැරදි වුණාම ඒ සඳහා කාගේ හරි කෙනෙක්ගේ ඉදිරියේ ඒ වැරද්ද පාපොච්චාරණය කරලා පොරොන්දුවක් ඇති කරගන්න මං ආයෙ මේ වැරද්ද කරන්නේ නෑ කියලා පොරොන්දුවක් ඇති කර ගැනීමෙන් ආය ආයේ වැරද්ද කරන්න තියෙන ඉඩකඩ හිතට අඩු වෙනවා. හරිද? අනිත් එක තමයි වෙන කෙනෙක්ගේ පිහිට වෙන කෙනෙක්ගේ ආරක්ෂාව හොඳට ලැබෙනවා මේ මේ කියන පොරොන්දු එක එයා ඒ හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් නම් මේ වැරද්ද ගිහිල්ලා අපි කිව්ව ගමන් ඒක පස්සේ පන්න පන්න පන්න පන්න අම්මා තාත්තා තමන්ගේ දරුවන්ගේ අඩුපාඩු සකස් කරනවා වගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඒ තමන්ගේ තුල සංවරව ඉන්න කට්ටියගේ අඩුපාඩු නිබඳව নিরතුරුව සකස් කරනවා. ඉතින් ඒකින්ද අපි ඔන්න ඔය විදිහට කාය වාග් මනෝ කියන තුන්දරම Tamanටවත් අනර්ථයක් නොවන අනුන්ටත් අනර්ථයක් නොවන දෙදෙනාටම අනර්ථයක් නොවන දුක් වැඩි වෙන දුක් විපාක ඇති වෙන අකුසලයක් නොවන ආකාරයට හැම වෙලෙම හිත සකස් කරගන්න ඕනේ. අන්න ඒව සකස් කරගත්තාම අපිට යම් ආකාරයකට සුවසේ ජීවත් වෙන්න පුළුවන් තත්යකට පත් වෙන තියෙන ගැටලුකාරී තත්වයන් වලින් අයින් වෙන්න පුළුවන්කමක් තියෙන නැත්නම් හැමදාම අර අඳුරේ වැටිලා ඔහේ ඔහේ ඔහේ ඉන්නවා. ඉතින් ප්‍රත්‍යක්ෂා වැඩසටහනෙන් විපුල ප්‍රයෝජනයක් ලබා ගන්න නම් අපි බොහෝ දේවල් කතා කරලා තිනවා. ඒ ඒ මාර්ථකා යර්ථේ ඒවා නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කොහොම හරි කරලා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කාරණා ටික ඒක රාශි කරගන්න ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ඇත්තටම මේ වෙලාව හිතලා බලන්න මම ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන නරඹනවා මේකේ සමාජිකත්වය ගැන මම කියලා තියෙනවා කොහොමද ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වයක් ගන්න කියලා ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වය ගන්නේ ආයුධ පත්‍ර පුරවලා නෙවෙයි ඒක කරන්නේ කොහොමද ප්‍රතිපත්තියට ඇවිල්ලා. එතකොට මේ ප්‍රතිපත්ති කාමී මිනිස්සු මොකද කරන්න ඕනේ ප්‍රතිපත්තියට ඇවිල්ලා ඒ ප්‍රතිපත්තිය තුල ඉන්න අය මොකද කරන්න ඕනේ ඒ නිවැරදි ප්‍රතිපත්තියට ඇවිල්ලා ප්‍රතිපත්තිකාමී අය තමන්ගේ ජීවිතය අවංකව ඉතා අවංකව ගෙනියනකොට ඒකම කරන්න තියෙන දේ ඒ දේ කරනකොට අනිත් අයට ප්‍රතිපත්තියට එන්න ලොකු හේතුවක් හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට නිබන්ධව අපේ දිහා හැරි හැරි බල බල බල බල බල බල ජීවිතේ ඉතා නිවැරදි කඩවීමකට ගන්න ඕනේ. දවසින් දවස දවසින් දවස දවසින් දවස ජීවිතේ ධර්මයේ පැත්තෙන් පෝෂණය වෙලා තියෙන්න ඕනේ. පිරිහීමක් නෙවෙයි. හුඟක් අය හිතනවා මට මෙච්චර ධර්ම කාරණා පුළුවන් මට මෙච්චර මෙච්චර මෙච්චර බණ කියන්න පුළුවන් කියලා සමහර අය මං වුණත් එච්චරයි එහෙම හිතනවා නම් ඒවා Tamanගේ මානසිකාරය තුළින් ක්‍රියාත්මක වෙලා එන ප්‍රමාණය කොතරද කියලා බැලීම තමයි වටින්නේ. අපි කියන දේවල් කොච්චරනම් ක්‍රියාත්මක වෙනවද කියන එක බලන්න ඕනේ. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් තමයි අපිට හිතන්න පුළුවන් මම අවංකවම මේ වැඩේ කරලා තියෙනවා මේ කියපු ආකාරයට හැසිරීලා තියෙනවා කියලා. එහෙම නැත්නම් තමන්ගේ අඩුපාඩු ඉදිරියේ තමන් බොහොම අසරණ තත්යකට පත් වෙනවා. ඔය විදිහට හිත පුරුදු කරේ නැත්නම් අනාගතයේ තමන්ගේම අතුලාන්තයෙන් එන ව්‍යසන කාර්ය තත්යන් වලට තමන්ටම මුහුණ දෙගන්න බැරි වෙලා අන්ත අසරණ තත්යකට පත් වෙලා ලෝභ දේශ මොහ වැඩි වෙලා ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් ඒ වයින් අත මෙදිලා ඊටාම නිවැරදි පිරිසක් විදිහට කටයුතු කරනවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. අද දවසේ නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත අයට මේ ධර්ම ශ්‍රවණය ශ්‍රවණයෙන් ලැබුණා වූ සියලු ආනිසංසයන් මේ මැදිරියට ඇවිල්ලා මා සමග එකතු වෙලා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරපු හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති